අකින්නක වංගෝ මක්කා සුඛ පරිත්‍යාගා පස්සේ චේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං මද සැපතක් අත්හල විත වන්නේ වැඩි සැපතක් බව නම් දැක ගන්නේ මන්ද සැප හැර වැඩි සැපත පතන්නේ නුවණැත්තා මන්ද සැප හැරලන්නේ පරදුක්ඛූපදානේන අත්තනෝ සුඛමිච්ඡති වේද සංසංග සංසත්තෝ වේරාසෝන පරිමුච්ඡති අනුනට දුක් දීමට සිතමින්නේ සමහත කිසිවෙක් සැප පතමින්නේ සැමවිට සිටියොත් වෙර වඩමින්නේ කිසිවිට ඉන් අකිච්ඡං තදපනින්දං අකිච්ඡං පන කෛරති උන්නලානං පමත්තානං තේසං වණ්ඩන්ති ආසවා කලයුතු දේවල් අත්හැරලන්නේ නොමයුතු දේවල්මද කරවන්නේ උදඟු වූ එපමා වූ හටවන්නේ වැඩි වියාමයි බල කෙලෙස් සංච සුසමාරන්දා නිච්ඡං කායගතා සති අකිච්ඡං තේන සේවಂತಿ කිච්ඡේ සාතංච කාරින සතානං සම්පජානනං අත්තං ගච්ඡන්ති ආසවා කිසිවෙකු කායගත සතියෙන්නේ අකුසල් නොම කර කුසල් කරන්නේ සිහියෙන් හැම විට එහිම යෙදෙන්නේ උන් සත්තං සානුචරං අන්ත්වාං අනිගෝ යාති බ්‍රාහ්මනෝ රාගමාන මහූපියන් නසන්නේ දෙදිතුන මෙති රජ දෙදෙන නසන්නේ රාගානුසර වූ රටද නසන්නේ එමගින් උතුමන් නිවනට සතරං පිතරං අන්තරාජානෝ දේචසත්තියේ වෙයංග පංචමං හන්තං අනිගෝයාති බ්‍රාහ්මනෝ රාගමාන මහූපියන් නසන්නේ දිතු දෙනවන දේරාජුන්ද නසන්නේ පස්නීවරණ වූ අග වනසන්නේ උතුම් බමුණුනි උප්පබුන්දං පබුඤ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේ සංවිවාච රත්තෝ ච නිච්ඡං බුද්ධගතා සති බුද්ධානුස්සතියෙන් යුතුවන්නේ දිවරේ දෙක්හිම බවුන් වඩන්නේ හැමදා ගෝතම සව් පිබිදෙන්නේ නුවණින් පිබිදීමෙනි මනවින් සුප්පබුද්ධං පබුඤ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේ සංදිවාචරත්තෝ ච නිච්ඡං ධම්මගතා සති ධම්මානුස්සතියෙන් යුතුයවන්නේ දිවරෙ දෙක්හිම බවුන් වඩන්නේ සැමදා ගෝතම සව් පිබිදෙන්නේ නුවනින් පිබිදීමෙනි මැනවින්නේ සුප්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම ශාවකා යේ සංදිවාච රත්තෝ ච නිච්ඡං සංඝගතා සති සංඝානුස්සතියෙන් යුතුවන්නේ දිවරේ දෙක්හිම බවුන් වඩන්නේ සැමදා ගෝතම සව් පිබිදෙන්නේ නුවනින් පිබිදීමෙනි මැනැවින්නේ සුප්පබුද්ධං පබුඤ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේ සංවිවාච රත්තෝ ච නිච්ඡං කායගතා සති කායගතා සතියෙන් යුතුයවන්නේ දිවරෙ දෙක්හිම බවුන් වඩන්නේ සැමදා ගෝතම සව් පිබිදෙන්නේ නුවණින් පිබිදීමෙනි මනවින්නේ සුප්පබුන්දං පබුඤ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේ සංදිවාච රත්තෝ චං අහිංසාය රතෝ මනෝ අවිහිංසාවෙහි සිත් අලවන්නේ දිවරේ දෙහිම බවුන් වඩන්නේ සැමදා ගෝතම සව් පිබිදෙන්නේ නුවණින් පිබිදීමෙනි මනවින්නේ සුප්පබුන්දං පබුඤ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේ සංවිවාච රත්තෝ ච භාවනාය රතෝ මනෝ බවුන් වැඩිමෙහි සිත් අලවන්නේ දිවරේ දෙක්ගීම බවුන් වඩන්නේ සැමදා ගෝතම සව් පිබිදෙන්නේ නුවණින් පිබිදීමෙනි මනවින්නේ දුප්පම්බංජං දුරබිරමං දුරාමාසාගරා දුකා දුක්ඛෝ සමාන සංවාසෝ දුක්ඛානුපතිසන්දගෝ තස්මාන චන්දගෝ සියා දුක්ඛානුපතිතෝ සියා පැවිද්ද එහි ඇල්මද දුක් වන්නේ ගිහිගේ නිවැසීමද දුක් වන්නේ දිගු මේ සසර විසුමත් දුක් වන්නේ සසර මගෙහි දුකනුව නොවැතින්නේ සබ්දෝ සීලේන සම්පන්නෝ යසෝ භෝග සමප්පිතෝ යං යං පදේ සංභජති තත්ථ තත්ථේව පූජිතෝ සදහින් සහ සීලෙන් යුතුවන්නේ යසසින් ධනයෙන් සපිරී ඉන්නේ කොයි කොයි පෙදෙසෙහි වුවද වසන්නේ ඒ සෑම තැනදීම පුදනු ලබන්නේ දුරේ සන්තෝපකාසෙන්ති හිමවන්තෝව පම්බතෝ අසන්තෙක්ඛන විසංති රක්ඛි කිත්තායතසරා දුර සිටියත් සුදානං දිස්වන්නේ දුරට පෙනෙන හිමවත් පහුවෙන්නේ රැවිදි ඊතල වැටුණා මෙන්නේ දුදනන් ළඟ සිටියත් නොපෙනෙන්නේ ඒකාසනං ඒකසයං ඒකෝ චරමතං විතෝ ඒකෝ ධමය මත්තානං වනම් තේරමිතෝ සියාති තනිවම තම සිත් දමිත කරන්නේ තනිවම සිටිමින් තනිව නිදන්නේ තනිව සරන්නේ නොමැලිව ඉන්නේ වනයේහි ඇතම සිත අලේ